සත්‍ය විභංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති සිපතනේ මිගදායේ ඡත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සොං භගවායේ තදවෝච තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනෝත්තරං ධම්මචක්ඛම් පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන කිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සත්‍යානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විවජනා උත්තානේ කම්මං කතමේ සංචතුන්නං දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආචේකනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආචේකනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අරිය සත්‍යස්ස ආචිත්තනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින් යදිදං ඉමේ සංචතුන්නං අරිය සත්‍යානං ආචිත්තනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්ථානේ කම්මං සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛෝ අනුග්ගාහකා සම්බ්‍රාහ්මචාරේනම් සේයතාපි භික්ඛවේ ජනෙත්තේ එවං සාරිපුත්තෝ සේයතාපි ජාතස්ස ආපාදේතා එවං කෝ මොග්ගල්ලානෝ සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්තේ සාරිපුත්තෝ භික්ඛවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි විත්තරේන ආචෙක්ඛිතුං දේශේතුං පඤ්ඤපේතුං පඨපේතුං විවරේතුං විභජිතුං උත්තානේ කාතුන්තේ ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උත්ථායාසනා විහාරං පාවිසේ තත්තරකෝ ආයස්මා සාරිපුත්තෝ අතිරපක්ඛන්තස්ස භගවතෝ භික්ඛෝ ආමන්තේසේ ආවසෝ භික්ඛවෝති ආවසෝති කෝතේ භික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්ඡස්සෝසුං ආයස්මාශාරි පුත්තෝ ඒතද වෝච්ච අතහගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛම් පවත්තිතං අපපතිවත්තේයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේදේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සත්‍යානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං කතමේ සංචතුන්නං දුක්ඛස්සාරය සත්‍යස්ස ආචේකනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආචේකනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආචේක්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්ථානේ කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී ආපටිපදාය අරිය සත්‍යස්ස ආචේක්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්ථානේ කම්මං කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා යම් පිච්ඡං නලභති සම්පි දුක්ඛං සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කතමාචා උසෝ ජාතේ යාතේසන්තේ සංසත්තානං සම්හි ධම්මේ සත්තනිකායේ ජාති සංජාති යොක්ඛන්ති අබිනිබ්බත්තේ ඛණ්ඩානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං බුච්චතාවසෝ ජාති කතමාචාවසෝ ජරා පියාතේ සන්තේ සංසත්තානං සම්මේ ධම්මේ සත්‍රනිකායේ ජරා ජීරණතාං ඛණ්ඩෙච්ඡං පාලෙච්ඡං වලෙස්සචතා ආයුනෝ සංහානේ ඉන්ද්‍රයානම් පරිපාකෝ අයං වොච්චතා උසෝ ජරා කතමං චා උසෝ මරණං යන්තේ සන්තේ සංසත්තානම් සම්හා සම්හා සත්තනිකායං චුතිචවනතා භේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්ධානං භේදෝ කලේබරස්ස නික්ඛේපෝ ජීවිතේන්ද්‍රයස්ස උපච්ඡේදෝ ඉදං බුච්ඡතාවුසෝ මරණං පතමෝචාවුසෝ සෝකෝ යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාද තස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ශෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ අයං වොච්චතාවුසෝ ශෝකෝ කතමෝ චාවුසෝ පරිදේවෝ යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පොට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතස්සං පරිදේවිතස්සං අයං උච්චතාවුසෝ පරිදේවෝ පඨමං චාවුසෝ දුක්ඛං යං කෝ ආවුසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සයන් දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවුසෝ දුක්ඛං පඨමං චාවුසෝ දෝමනස්සං යං කෝ ආවුසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං වේදිතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං මුච්ඡතා උසෝ දෝමනස්සං කතමෝචා උසෝ උපායාසෝ යෝකෝ ආඋසෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආයාසෝ උපායාසෝ ආයාසෙ තත්තං උපායාසෙ තත්තං අයං වොච්චතාවසෝ උපායාසෝ කතමංචාවසෝ යම් පෙච්ඡං නලභති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවන්නේච්ඡා උප්පජ්ජති අහෝ වතමයන්න ජාති ධම්මා අස්සාම නචවතනෝ ජාති අහගච්ඡේයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තම්බං ඉදම් පියම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං ජරා ධම්මානං ආවුසෝ සත්තානම් තේයාලං ව්‍යාධි ධම්මානං ආවුසෝ සත්තානම් තේයාලං මරණ ධම්මානං ආවුසෝ සත්තානම් පෙය්‍යාලම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස ධම්මානං ආවුසෝ සත්තානං ඒවං නිච්ඡා uppajjate අහෝ අතමයන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස ධම්මා අස්සාම නචවතනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ආගච්ඡේයොන්තේ නකෝපනේ සංඤ්ඤාය පස්සම්බං ඉදම් සියම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං කතමේ චෞසෝ සංකේතේන පංච පාදානක්ඛන්ධා දුක්ඛා සේයති දම් රූපෝපාදානක්ඛන්ධෝ වේදනෝපාදානක්ඛන්ධෝ සංඤෝපාදානක්ඛන්ධෝ සංකාරෝපාදානස්කන්ධෝ විඤ්ඤාණෝපාදානස්කන්ධෝ ඉමේ උච්ඡන්තාවසෝ සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්ඡතාවසෝ දුක්ඛං අරිය සත්‍යං පඨමං චාවසෝ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං යායන් තණ්හා කෝනෝ භවිකා නන්දි රාග සාගතා සතර තත්‍රා බිනන්දිනේ සේයතේ දම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං වොච්චතා උසෝ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං කතමං චා උසෝ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං වච්චතා උසෝ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං කතමං චෞසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතේ දම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමාචාවසෝ සම්මා දිට්ඨි යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං වොච්චතාවසෝ සම්මා දිට්ඨේ පතමෝචාවසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං වොච්චතාවසෝ සම්මා සංකප්පෝ කතමාචාවුසෝ සම්මා වාචා මුසාවාදා වේරමණේ පිසුනාය වාචාය වේරමණේ පරුසාය වාචාය වේරමණේ සම්පප්පලාපා වේරමණේ අයං වොච්චතාවුසෝ සම්මා වාචා කතමෝචාවුසෝ සම්මා කම්මන්තෝ පානාති පාසා වේරමණේ අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං වච්චතාවසෝ සම්මා කම්මන්තෝ කතමෝ චාවසෝ සම්මා ආජීවෝ ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේතේ අයං වච්චතාවසෝ සම්මා ආජීවෝ ඛතමෝ චාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛෝ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහතේ uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති අයං වුච්ඡතා උස්සෝ සම්මා වායාමෝ කතමාචා උස්සෝ සම්මා සතේ ඉදා උසෝ භික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම් වේදනාසු පේයාලං චිත්තේ පේයාලං ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපේ පේයාලං අභිජ්ජා දෝමනස්සම් අයං බුද්ධතාවුසෝ සම්මා සතිය පතමෝ චාවුසෝ සම්මා සමාධේ ඉදාවුසෝ භික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පේතේ සුඛං පඨමං ඥානං උපසම්පඤ්ඤ විහෙරති විතක්ක ਵਿਚාරාණං වෝප සමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං තේතේ සුඛං ဒ ුතියං ඥානං පේයාලං තතියං ඥානං පේයාලං චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහෙරති අයං වොච්චතා උස්සෝ සම්මා සමාධේ ඉදං උච්චතා උසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං තථාගතේනා උසෝ අරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින් යදිදං ඉමේ සංචතුන්නං අරිය සත්‍යානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පඨපනා විවරණා විභජනා උත්තානි කම්මං ඉදමවෝචායස්මා සාරිපුත්තෝ අත්තමනාතේ භික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දුන්ති සච්ච විභංග සුත්තං ඒකාදසමං